බොහොම පිං ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා කුසල අකුසල සිත් ඉපදීමට බවාංග සිතේ බලපෑම ඇතිවන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. බවාංග සිතේ බලපෑමක් නැහැ කුසල අකුසල සිත් ඇති වෙන්න. බවාංග සිතෙන් තමයි මේ චිත්ත වීති ආරම්භ වෙන්නේ. يعني භවාංග සිත කියලා කියන්නේ මේ භවය නිමා නොවි අර පෙර භවයේ ගත්තු කර්ම වේගයෙන් නැවත නැවත චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙන්නේ භවාංග කියන්නේ. ඒ භවාංග සිතෙන් තමයි අභිනව චිත්ත පරම්පරාව උපදින්නේ. එතකොට කුසල අකුසල් කියන්නේ අභිනවයෙන් උපදින චිත්ත පරම්පරාවල ජවන් සිත්. ඒවා කුසල්ද අකුසල්ද කියලා තීරණය වෙන්නේ භවාංග සිත මත නෙමෙයි. ඒවා කුසල්ද අකුසල්ද කියලා තීරණය වෙන්නේ ඒ පැමිණෙන අරමුණට තමන් ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා. එතකොට <clears throat> අපි නිතරම කතා කරන චක්කු විඥානය පහළ වුණොත් ඊට පස්සේ සම්පටිච්චනේ අරමුණ පිළිගන්නවා. ඊට පස්සේ සම්තිරණ. මොකද්ද මේ අරමුණ කියලා විමසන්න උත්සාහ කරනවා. ඊට පස්සේ වොත්තපන. අන්න වොත්තපන සිතේදී තමයි මේක ලෝභ වශයෙන් තීරණය කරනවද, අලෝභ වශයෙන් තීරණය කරනවද, ද්වේෂ වශයෙන්ද, අද්වේෂ වශයෙන්ද, මෝහ වශයෙන්ද, අමෝහ වශයෙන්ද මේ තීරණය දෙන්නේ. අන්නේ තීරණෙත් එක්කලා තමයි එතනින් එහාට ඇති වෙන ජවන් සිත් ටික මේ ලෝභ මූලික වෙනවද, ද්වේෂ මූලික වෙනවද, මෝහ මූලික වෙනවද, එහෙම නැත්නම් අලෝභ මූලික වෙනවද, අද්වේෂ මූලික වෙනවද, අමෝහ මූලික වෙනවද කියලා තීරණය. ඒකට භවාංග සිතේ කිසිදු සම්බන්ධයක් නැහැ. භවාංග සිත සම්බන්ධ වෙන්නේ මේ චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්න විතරයි. රහතන් වහන්සේට කුසල අකුසල දෙකම නැහැ. ක්‍රියාසිත විතරයි ඇති වෙන්නේ. රහතන් වහන්සේට ඒ ක්‍රියාසිත හැටියට ජවන්සිත ඇති වෙන්නේ චිත්ත වීතිය ඇති වෙන්නේ. රහතන් වහන්සේටත් භවාංග සිතෙන් තමයි චිත්ත වීතිය උපදින්නේ. ප්‍රතඥයාටත් සෛක්ෂයාටත් භවාංග සිතෙන් තමයි චිත්ත වීති උපදින්නේ. ඒ චිත්ත වීතිය ඇති වෙන ජවන් සිත් ටික කුසල්ද අකුසල්ද කියන එකට භවාංගයේ කිසිදු සම්බන්ධයක් නැහැ. අර සම්තිරණ වොත්තපන සිත් වලින් ඇති කරන නිගමනයත් එක්කලා තමයි ඒක කුසල්ද අකුසල්ද කියලා තීරණය